කොම්මයකස් වලීවරින්ගේ කරාමයිත්තන් එබහුරි ඒ හක් වෙච්ච ශක්්‍ය වෙස්නේ. එම් මෙහුරතම් වලීවරින කික බෑකන් දෙන ගන්නක බජේ අලා ඉන්න අවුලියා අල්ලාහ් ලා ඛෞෆුන් අලයිහිම් වලා හුම් යහසනූන්. කොම්මයකස් අල්ලාහ්ගේ වලීවරින කි ඒයි ගියාමෙත් දෝහක දැන් එමිහුන් නම් එබ්බස් බිරන් හිතාමෙන්නවා මිහුන් ඒ අල්ලාහ් ෆුරිහමගතුග තක්වාවරෙමින් වලිවරියකන් නොවේන අල්ලාහ් සුබ්හානහු තාලා නහී කුර විකන්දත්තකන් අරගන්න මීහක එක් ගොතකවස් අලගොන්න මෙන්ගේ තෙරේක කුරීගේ බහුරි ඒ ගොතන් අකීදා බෙහෙට්ටිෆා බය මීහුන්නා දේ තෙරේක එනකි අල්ලාහ්ගේ වලිවරියකම එකම හගීගතුගේ ඒ මීහුන් ඒ මීහක බලාලාරුගේ එනකි කිබාගෙන රසූලාගේ සුන්නතෙබ්ස් පාලවා අල්ලාහන් එන කුරණී ශිරකු ಏನ ಉಳನಿ ಬಿದುವರಿ ಅಮಲ್ ತಾವುಗ ತೆರೆಗ ದೆಂ ಏನ ಕಿಹಿನೆತ್ತೋ ಅಲ್ಲಾಹುಗ ವಲಿವರಿಯ ಕವ್ವಾ ವಲಿವರಿನ ಕಿಯಾಗೆ ಅದಿ ವಲಿವರಿ ಕಮದ್ದೋ ವಾ ಕುರಿಮಿ ಹು එහෙන් කම ඉල්මරින් වලිවරින් බස්සබය දෙබයක එබ්බයකි එයි ෂයතානාගේ වලිවරි අනෙබ්බයකි එයි රහ්මානුගේ අල්ලාහුගේ වලිවරි එහෙන් කම එබොයි ඉබ්නු තයිමියා ෆොතෙ වෙස්ලි වෑෆා ලිව්වාෆා ෆොතුගේ නමකි අල් ෆරකු බයින අවලියා ඉෂ්ෂයිතාන් ව අවලියා රහ්මාන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ වලීවරින්නා ෂයිතානාගේ වලීවරින්නා දෙමෙදුගු හුරි ෆරකු الفرقان بين أولياء أولياء الرحمن وأولياء الشيطان شيطانا جوالي ورنا الله جوالي ورنا دم يدقو هوري فرق දැන් අලුගොණ මෙන්න මේ ෆෙන්නනි බයෙන් ආමුන්න ෂයතෝනු මිස්තමුගේ කුරිමතිගේ එපද ආදයා ඛිලාෆ් කම ෆාල කොද්දිනීම ඒ වඩි වෙරිකමුගේ අලාමාතකේ يعني الشيطان بسبب كده الشيطان نكي أي جني جني نكي أي إنسان نفنا بينه إنسان قال لهم تين غيب كرو بعفا باي أميهم باي فارمي مفدا ميستا كنا كنت تكود دني كود دني ما مباغو تكي ميستا هنگا پوري متيجا هيواني أي ආදෆු වට්ටාලා ෆනි කමෙක්කම ඒ ආදේ අඛිලාෆ් කමෙක්කම මිස්තකුන්න හීවෙගෙන් මිදනි දෙන් එෆද බයෙන් නෙක්කම එන කිවලි වෙරියක්කම හීකොන් එන සයිද කුරාමෙන් එබදේ මූසාගේ ෆානුගේ සමානුගා ඒ ඇසි හුරු වෙරින් බස්කන්ත කුරිය ගොත ඒන සිෆිරානෝ එමිහුන දාවත් දීගෙන් එගෙන ඒ රටුක තිබි හුරි හැසි හුරු වෙරින් අදි එමිහුන් මොන තිවන්න මියතු මූසාගේ ෆානක මච්ච ගදවෙගෙන් ෆියා තිවන්න මෙන්න වසීෆාන් ඔන්නානේ නේද ෆිරානෝ මේ පුරණී කලෙමෙන් ඒරුම් වානි තිවන්නගේ මේ අරස් මිහුන්ග ගොතුගේ දැන් මූසාගේ ෆානා ඒ සිහුරු වෙරෙන්නා වකි මෑදානක ජමාවේ එමිහුන් ඉබ්‍රානී මූසායේ එම්ම ෆොරතම කලේගේ ෆාන වෙජ කලේ ෆානක අසා ඉල්ලානි නූනි තිවන්න මෙන්නේ ಮೂಸಾಗೆ ಫಾನು ಇದ್ದಾಳವನೆ ಕಡೇಮೆ ಕಡೇಮೆ ತಿ ಉಕಾಲ ಅಚ್ಚ ಉಕಾಲ ಬಲಾಶ එහෙනම් එමිහුන් එමිහුන් ගංගලොන වාතක අසාතන් එමිහුන් උකාලි බොඩ ආදියක උකාලි හරම හුරි අච්චන් හරපතයි ගොතුග මිස්තකුණ ෆෙනිගෙන් දියයි ಕುರುವಾನ್ಗ ಅಲ್ಲಾಹ್ ಕುರವನಿ ಮಿಸ್ತಹುಂಗೆ ಲೋತಕಂ ಎಮಿಹುಂ ಹೆದಿ ಜಾದುಲಕೆ ಎಸಿ ಹುರಕೆ ಮಿಸ್ತಕುನ್ನಂ ಎಚ್ಚಿತ ಫೆನಿಗೆಂದಿ ಅನ್ನಹು ತಸಾ ಹರಕಾಯ ಕುರಾಯ ಚಿತ ಹೇಗೊತುಗ ಮೂಸಾಗೆ ಫಾನಸ್ ಫೆನಿ ವಡಾಗತಿ ಈ ಹರ್ಫತ ಹೇಗೊತುಗ මුසාගේ ෆාන ෆහත ෆහත වෙජී වඩාගෙන ඉතින් අල්ලාහ් කුරානයේ මුසාය කලේ ෆාන ෆහත ජී වඩාන කරනවා හරි කලේ ෆාන ක අල්ලාහ්ගේ රසූලාය නිකන් කලේ ෆාන ක අසාකොල එල්ලව බන්දවාශ ඒ කලේ ෆාන අසාකොල එල්ලවි කලේ ෆාන බොඩු යවර බොඩු හරෆයක වෙන් ගොස් ඒ හුරිහා හරෆතක කැනින්ම එංගො මිස්තමගේ ලෝමච්චම් මි හදාලා එච්චම් මි කියනීසි හොරවස් එංගො මි ෂයතානාගේ වලිවරින් ෂයතානුම් බේනුකොග්ගේ මිස්තමගේ ලෝමතින් දක්කයිපද දලත මීහුන් නන්නුකුර වේපද කන්තත්ත මීහුන් හයරාන් කුර ಕೊಫನಿಗೆ ಕಂತತ್ತ এই বড় আরে ধরো মাস নেগুমা কাণ্ডমাতি গহিঙ্গুমা উদুহুমা ඒක එ ෆතකන්තත්ත එමි හූදු හෙෆසේ හරජබ්බොතරේක උදු හෙෆා කීන වාන මිහුන්න අල්ලාහ්ග වලිවරියකම මිහුන් බලාන අල්ලාහ්ග වලිවරියක එකම ෂයිතානකොත් දෙකන්තත්තයි උදු හෙසේ බාර කණමති හිඟා ෆේ බාරි එෆද මිහුන් දෙමි හුකර අල්ලාහ්ග වලිවරියක සුබ්හානල්ලාහ් ෂයිතානා එදේකන්තන් අල්ලාහ් ශරීහුකෝ ෂයතානාරුහේ කන්තක් පුරීමා මීහාය ෂයතානාවස කහල බයි කන්තක් කොද්දේ එකමක එයකි හගීගත ගොසි හුරෙන්නු මුජිදාතෙන් නුනත කරාමාතෙන් නුන් එයි කිය. එයි කරාමාතකි එහෙන් එච්චකුන් බලිකොන්නුලේ වෙනෙච්චි. සිහිරු එවරබොඩු සිහිරකම් බනිකොල්ලේ සිහිරු එවරබොඩු එච්ච හදාෆියා ඇති බලිගෙන්ද එකමක අල්ලාහගේ හදරතුන් මේ ෆාලවා කරාමාතේ එහෙන් එච්චකම් බයියක් කොරන්නුලේ වෙන. එහි දරෙක් කොරන්නුලේ වෙන. ඒකතුන් අල්ලාහ් සුබ්හානහු වතාලා එකනාන්ගේ තක්වාවරි අලොන්නන් එබ ෆාලකුත් දෙව්ව කරාම කරාම ෆාලකුත් දෙව්ව අල්ලාහ් සුබ්හානහු තාලා එකනාන්ගේ සෝලිහ අලොන්න එංගමුන් කරාමා එකනාන් එකනාන්ගේ සෝලිහ අලොන්ගේ අයිමච්ච එකනාන් කරාමයි ෆාලකුත් දෙව්වා කමන් ඊමාම් බුමකී එයි අහලු සුන්නා වල් ජමාතුගේ අකීදා ගිතරන් ඉමන එකම ඊමාම් බුම් වාජිබ් කරාමත ඉන්කාර කොෆි මීහ කියසි එනගේ ඊමාම් කම් ෆුර්ගම නුවාමී ವಲೀವರಿಗೆ ಕರಾಮಾತ ಇಂಕಾರ ಕೊಫ್ಫೆ ಮೀಹಾಯಕಿ ಐ ಏನಗೆ ಈಮಾನ್ ಕಂಫುರಿಗೆ ಮನುವಾನಿ ವಲೀವರಿಗೆ ಕರಾಮಾತ ಈಮಾನ್ ಮಂಜಿ ಹೇ ಹೆನ್ನ ಬೆಸ್ ವಲೀವರನೆ ಹೇ ಕೊಬಾಕ ಕಳ್ಕೊಂಡು ಬಂದಿನ ಗತ್ತು ಐ ಎಂ ಬೆ ಮುಹಿಮ್ ಮುನು ಕುತಾಯ ವಲೀವರನೆ ಕೊಮ್ಮೆ ಕೊಮ್ಮೆ ಮಿಯಕ ವಲೀವರಿಗೆ ಕನ್ವೆ ವಲೀಗೆ ಮುರಾದಕಿ ಏನಗೆ ಹೇ ಅಮಲು ತಹುಗೆ ಸಬಬು ಅಲ್ಲಾಹ ಖಾಸ ಗಾಯಕಮೆನ್ ಹಾಸಿಲು ಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೀಹೆ amalu tahuge sababun allah khassa gaikkamen hasil wefawa komme mihe ඒන කුරා හේව අමරතව සබන් හෙන් කම ඉල්මරින් ෂරත් හුග තෙරේගේ බහුර ෂරත් කණ්ඩාලම් බෑෆ ෆුරි හමය සුන්නත තබාව ඒ එම්මෙ බොඩ ඒ ෂරත් ඒන ෆුරි හමය සුන්නත තබාව ඒ වලි වෙරියා ගුණ ජේ ෂරත් මි විදාලවනි වමින් උසූලි අහලි සුන්නා التصديق بكرامات الاولياء අහලු සුන වල් ජමාත් උසූල් තවග තෙරන්නේ හිමෙනනි වලීවරින්ගේ කරාමයිත් තෙදු කුරුම් වමා යජරිල්ලාහු අලා අයිදීහිම් එමිහුග ඉම්මච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆාල කුරබා මින් ඛවාරිකල් ආදාත් ආදෆු عادفوا والتالافا يكن تتا يكن تتستي يكرون أي واجبك في أنواع العلوم والمكاشفات أي تفات باب التهوجة علم تحكب سويدان إهمي هنا اللي بفان وعلمكم بس كلانجة كلانجة على جمتشة فان كرب فان مثالك عمر بفان عمر بفان එකලේක ෆාන එද්දහක මෙම්බර් මතීක කුතුබා දෙවන් හුන්නවෑෆා එකලේක ෆාන කුල්ලියක මිවිදාල වෙන යා සාරියතල් ජබල් ඒ සාරියායි ෆර්බද මච්චන් අරය වඩා ගන්නවා أصحابي كانوا حيران وداري مرغ فان هم موضوع قهنا فكل يك ساريا يقوا لفا فمدن نولي ساريا فربدين راش إير ساريا كي أي كليك فان بدو لشكرك أمير كان هدوا نهاوند فتح كورب متكا فنوفا بيكله نهاوند أي فارس كراك راه كون حساب مدينة مدينة كون حساب أي فارس كراك راه නහවන්ද ඉර ෆතහ කරවම ෆොනු වැෆ වියරු නහ අනේ සාරියා අසාවේ කලුම් හේරා වැඩයි දැන් උමර්ග ෆාන හුතුබා නිමුනීමා උමර්ග ෆානගේ බේකලඳ නන්තිමන්නම ගඩව හැෆීම කලේග ෆානු හුතුබා විදාලවන් හුන්නවෑ මිහෙම් විදාලවා අඩෝ හදීස් උමර්ග ෆාන මේ විදාලවනි කුල්ලියකත් තිමන් කලේග ෆාන ෆෙනි වඩාගෙන් ෆිය සාරියාය කලේග ෆානුගේ ලෂ්කර ඒ ෆර්බද තහුගේ නිවැග තිබ්බ ඒ ෆර්බත වඩායෙන් කාෆරුන්ගේ ලෂ්කර ඒ ෆර්බතකන් අරන් අන්නතන් එමිහුන්ගේ ෆර්බද මච්චන් එරනව මුස්ලිමුගේ ලෂ්කරු නිමිගෙන් දියාය හලාකුවෙන් දියාය එම්විකන් තිමන් කරේ ෆාන සාරියා මිය ගොවලෙවිය අවහ කුරීබෑගේ ෆර්බදයන් අර අර වැඩ ගන්නවා අර ඒරුම් කාෆරුන්ගේ ලෂ්කරන් හමලා දෙවේනේ එමිහම් බලිවාන දැන් කොම්මකස් බැස් සහාවින කොම්මකත වෙශක් වස්වාන එම්විකන් බෑන් අස්සාබේ කලුන් ඉන්තිසාර කරවගෙන තිබෙවි සාරියාගේ ලෂ්කරු අන්නන්තේ ඒන ගාතුක අහං සාරියා ගාතුක අහං එවා අඩුව හින්තෝමර්ගේ ෆාන විදාල විදාල කොම්මකස් සාරියා ලෂ්කරාගෙන් වඩාගෙන නැවි නස්රු හිප්පවැගෙන් නස්රු ලිපි වඩාගෙන රෆතහ කරව වැෆා සාරියාය ගාතුගේ එබේ කන අස්සාවය කන එස්සේ විතිවන්න මං අඩව හිමේ ඛලීෆා මෙම්බර් මති හොන්න එහෙම විදාලවාට ඛලීෆාන් එස්සේ වින්තෝ විදාල වී තිමන්න එහිමේ අදි තිමන්න එවාහක අහා තිමන්න ෆරබද මච්චන් එරීමේ අල්ලාහ් සුබ්හානහු තාලා තිමන්න මන්න නස්රු දෙවිය ميواهك علمه أبو بكر فان الدهوك كليك فانوك أمي كمبلون أسماء بنت عميس كمنا إيرو النبي أبو بكر فانوك ذلك محمد آلاس النبي එකලේක ෆානු කුල්ලියකන් අස්මාගේ ෆානුගේ බඬ ෆුලබ්බල්ල වැඩවි එහිඳු බඬ ෆුලුගේ එතිර එකලේක ෆානන් අල්ලාහ් දක්ක වැඩේ බඬ ෆුලුගේ එතිර අල්ලාහ් දක්ක වැඩේ අද ඒකලේ ෆානංගි වඩාගෙන ෆි උපම්මාන කුජ්ජාය උපම්මාන කොන්ජින්සෙක් කුජ්ජෙක් අල්ලාහ් සුබ්හානහු තලේ තිර දක්ක වැඩ රගුත තව කුරුබා මේ එහෙම මිහුන නුලිබේ ෆද ඉල්මු අල්ලාහ් බය ෆාර අල්ලාහ් සුබ්හානහු තලේ බහුරි කනාගේ ඉරාත ප්‍රොයි බෙන් අලන්න දෙවවා දැන් මේ විදාලවානි ව අන්වායිල් කුදරති වත් තාසීරාත් අදි බය ෆාර මිස්තකුන නුලිබේ බාර් එහෙම මිහුන දෙවවා බාර් එහෙම මිහුන නුලිබේ ෆද බාර් කරාමාතේ ගොතොම් මිසාලක ಸುಲೈಮಾನ್ ಅಲಿ ಸಲಾಮ್ ಏಕದೇಗ ಫಾನ ಅಲ್ಲೋ ಸುಬಾನ ವತಾಲ ಅವರಗಿನ ಭಾರತ ದೆವ್ವಿ ಏಕದೇಗ ಫಾನ ದೂನಿ ದೂನಿತ ಹೋಗೆ ಬಹರುವಯ එහෙන් අදි එහෙන් උරියා මහලු කොට කියමන් තරි කොද්ද එකලේ ෆාන එද්දෝ මජලිහිග ඉන්නවා මජලිහිග ඉන්න වීරක හුදු හුදු නමක කියා දූ ඤෙන්නෙන් මජලිහකන් ඇස්පය දැන් සුලේමාන ඉස්ලාමේ විදාලවන්නේ දූනි ಉಜುವೆ ಬಯಾನ್ ಕೊಫಿಕ ಮುಗ ವೆಜ್ಜಿಯ ತಿಮನ್ನ ಎ ದೂನಿ ಜಬ ಹಾಕೊಳ ಬಾವಶ ಇರು ಕೊಳನ್ನು ಎ ದೂನಿ ಅತು ವೆಜ್ಜ ಆಸ್ಮಿ ದನ್ನವನಿ ತಿಮನ್ನ ದಕ್ಕೆ ಫೀಮೆ ರಹೆಗ್ಗೆ ಅಹುಲ್ವೆರಿಂಗೆ ಮಚ್ಚಂ ಅಂ ಹೆನಕು ವೆರಿ ಕಂಕುರಾತಿ ಎಯಿ ಗೊತಕಸೆ ಕಶಿಯಂ ವಾಕಮೆನು ಅಂ ಹೆನು ಬೈಗ್ಗೆ ಮಚ್ಚ ವೆರಿ ಕಂಕುರುಮೆ ಅದಿ ಗೌಮುಗೆ ಮೀಸ್ತಕಂ ಸೈದಕಂ ಉಳನಿ ಇರ ರಹಾದರೆ ಎಂಬೊಡತಾ ಕುರಿ ರೆದ್ದೆವ್ವೆ ಹುದು ಹುದು දැන් සුලේමාන අලිස්සලාම් බල්කීස් ඒ තෙදෙත්තෝ බල්ලවන් වෙගෙන සිටියෙව්ස් ෆොනෝවි තිමන්නමෙන් ලෂ්කරාගෙන් දියමුග කුරීග කලේමෙන් අන්න අර ඉස්ලාම් වේ එහෙනුන් තිමන්නම ඉදනි ගොඩ ලෂ්කරෙක් ගෝයාගන්නේ ඒ ලෂ්කරා කුරි මතිලුමුග බාරන් හැම එකක වැසුලි ලිපිකන් නොවේ දැන් බල්කිස් ඉස්ලාම් වෙගෙන් අන්න හබරු සුලේමාන ඉස්ලාම් වලට වඩාගෙන් විදාලවනි ඒනගේ තක්තු තිමන් කරේ ෆානුකාරිහ එම්මව හගෙන ස්තේනිකාක් වෙයි එහෙඳු ජින්නිගේ තරම් වර්ගද මීහකු මිපුණනි ජින්නිගේ තරම් දැන් මිහුණ කවර බාරකට බෑ قال عفريت من الجن انا آتيك به قبل ان تقوم من مقامك ಜಿನ್ನಿಗೆ ತಂ ಇಫ್ರೀತೆ ಬಹಿ ಬಾರು ಗದ ಜಿನ್ನಿಯ ಮೆಗನಿ ಕಲೆಗೆ ಫಾನು ಮಜ್ಲಿಸ್ ನಿಮ್ಮವ ತೆದು ಅಡಾಗತಮುಗ ಕುರಿಂ ತಿಮನ್ನ ಎ ತಖ್ತು ගෙනස්තෙවා හුස්නේ අදි ඒක මච්චන් අමානයිතරි බාරු ගද මී හකීමේ තිවන්නේ අමානයිතරි බුනාච්චකි ඒක වරගින khazanata ගහනාතබ්බේ එලිෆා ජවාහිරත එහෙම වෙගෙන් එයින් ඉබ්බසිති උඤ්ඤන් නුවානේ ඒවරොස් ලැස් වෙච්ච සුලයිමාන් අලයිහිස්ලාම්. එහෙනම් ඉන්සානුංග තරම් මීහකම ඉබරන අන ආතික බිහි قبل අන් යර්තද්ද ඉලයික තරෆු. තිමන්න කලේක් ෆාන් ෆී එස්වියෆුල් ජස්සාෆ උළු බාලබම් බාර ඒතගෙන ස්තන. එහේ හලපා. ඉන්සාන්. ඒ ෆතුග ඉල්මු අබේ කලෙන් ඒ බයි රිවායතක බර ආසිෆ් බර්කියා කියා බේ කලේක ඒ කලේ ෆාන් අල්ලාහ් දුආ කරවි අල්ලාහ්ගේ ඉස්මුල්ලාහිල් ආසම් e kalimata kun du'a kurawwi e kalima fula be ko tun hadis lu kurawani e kalima fulta beenun koggen du'a kurawja allah ja ko deva adi e kalima fulta ko zariyan ecchakan allah ga dortun e defiya echan allah deva ismu allah al azam sulaiman alayhi salam SPF lu jasa lu wale viru ko kurma ti heri taht balqis yo durungen na ema eyus karamat allah subhanahu wa taala kana galang macam ibar ehm faraitaka nuli be fada bar දැන් මේ විදාලවනි වල් මක්සූර් අන් සාලිෆිල් උමම් ෆී සූරතුල් කහෆ් අදේශ බහුරු බය අස්හාබය කරන සල්ලාහ් සුබ්හානහු තාලා දක්වා ෆේ බහුරු බය කරාමයිත මී අදි කහව බෑගෑගේ මීහුන අල්ලාහ් සුබ්හානහු තාලා කුරිමත කුරවි කරාමයි එයි එබේකලුම් තින්සතේක නුව අහරවන්ද තින්සතේක නුව අහරවන්දෙන් හො හොලෙක් ගනිදාගති කරාමතේ යාබඩ කරාමතේ මොල ඉත්‍රේක නිදාපේ මිහොන් තිබි තින් සතේකන වහරවන්ද තින් ගර්ම වේතේකන් දියයි එයි එබේ කලුන් ස්නිකුම වැඩගති වරන් අනියාවේ රස්කලෙග්ගේ අනියාවේ කමුන් ෆිනම් වෙගේ එයි දෙකියා නෝස් කියා මුදෆා අනියාවේ රස්කලෙ එරුගේ එනා එනා තලකන්නු කොෆි කොම්බ මිහොන් ගතුලු කුරේ එමිහුන් සුවානුන් කොලේ හයිමිහුන් වරු ගාජනක එමිහුන් අල්ලාහන් ඊමාන් වෙගෙන් දීන් පායම් කුරම දීන් හිමාය කුරමට්ටක එමිහුන් නිකුමැති කුත්තා ඉවස් ගෝයාගෙන් ನಿಕುಮಗೆಂ ಎಮಿಹುಂ ರೇ ಕೊಲ್ಲು ಮಟ್ಟಕ ಎಮಿಹುಂ ವನಿ ಹೊಹೊಳ ಎಗ್ಗೆತೆರ ವದೆ ತಾಂಗ ಓರು ಎತ್ತನು ಹೊನ ನಿದುನಿ ನಿದಿಫ ಎಮಿಹುಂ ತಿಬಿ ತೀನ್ ಸತೆ ಕನುವ ಅಹರ್ವಂತೆ ನಿದಿಂ ಹೇಲ ಅಫೇಕ ಕೊನಕ ಸುವಾಲ ಕೊಲ್ಲ ಹೆದಿ ಪಿತಾಂಗ ಹರ್ವ ಮಿತಿ ಬಿಕಿ ಹದು ಹಾಕೋಯ್ದೆ ಕಕುಂದೆ ಹೊಗನಿ ದುವ ಹೆಕೇನು ಅತ ಬ್ಯಾದುವ ಎಂ ಎನಕ ಕುವಿದಾಳವನಿ කොම්මෙන් දැන් ඒ මුද්දතා බෙහෙගොතුම් බහස්කොන හදාන කෙනතේ බඬ හයගෙන ෆේන් ඉතිවිය වහල්ලා ආර කොලයි ෆෑන් සිරු සිරු ගොස්කොම් මෙසකකු කායිති කොලන් හිෆෑන් අන්නාරේ අදි එවස් මීහකන් නේගේ ගොත සිරු සිරු අන්නාරේ සවබකි මීහුන්නම් හර්මෙන් මිතාති බිකන් ගෙජ්ජියා ඇස හර්මෙන් රජම කුරාන ඒ මීහුන්නකන් නේගේ මී ජීවිතං ඉස්සේ ගොස්සිකා දැන් මීහුන් ගොස් දැන් මිතාරේ හොගලි ෆොනනේ මීහුන් ගොස් පුරතා ෆෑසා ෆොති දින් හර්ම ෆෑසා කියයි වීගේ තින් සතේක හර්පුරීගේ ෆෑසා එදෙන් බලෙන්නු ගන්නාන්ත එවස් තනක් දැන් ඒ තනුන් එමිහුන් දෙන ගතිය දෙන ගණගෙන් ඔම්මයකස එමිහුව ගාතම් මීස්තකම අයි ඔම්මයකස එයි අල්ලාහ් සුබ්හානහු තාලා එක හබාගගෙන මිහුන්ගේ අයි මච්චෆාල කුර විකරාමතෙන් හැමයි ෆදා දුල් කර්ණයින් දුල් කර්ණයින් ගේ අයිපුල මච්චන් අල්ලාහ් ෆාල කුර දෙවි කරාමත එක රේෆාන මුළු දුනිය එක කං කොර තවග දතර කුරවි මුළු දුනිය එක දතර කුරවි අදී යඋජුජ මඋජුජ මිහුන් නා ඒරුගේ තිබි මිහුන් නා දෙමෙදුක බොඩ ෆාර වෙස් දෙවි ලොයින් ෆාරේ أي كلي فان الله ده ذكرها معي آدق ميها كورة من كمان نوع أي كيه أي كوريجا بين أمة تهوجا ميهن الله ده فكرها معي تهم هاي فدا كوريجا بين جرأي جو كيا بيا كلا كرسول الله سبحانه وتعالى ده ذكرها معي إيه نجى أمر فلان كورا كوجا هكذا أنغو جوي كورا كوجا أنغنا كوزيني كوجينه vihe kujja mista kuntu yang eh, miha to mat kore jurai ja jurai ja ki eruga e awaruga huri emme taqwa er miha mista ngale fan rajam kuram begen උළුණි ඒක රිෆාන විදාලිය කුජ්ජාගෙන් නාන තිම තිමන්න ගාත ඒ කුජ්ජාගෙන සුරේ ඒ කුජ්ජා සවාල් කුර කලේ කාහක දරියෙන් හේ ඒ කුජ්ජා වාහක දක්කයි ගුණ තිමන්න කි මේ නිතන ගෝලේ බකරු බකරි හේ පංගුලේ මිහෙක්ගේ දරියෙක් තිමන්න අගතුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ බයන් අස්සාබේ කරුණ සල්ලල්ලාහු සුබ්හානහු තාලා බය තාබීබේ කරුණ වෙසෙපුරි කරාමයිත ෆාල කුරවෑෆා وغيرها عن صدر هذه الأمة من الصحابة අදිවස්මිනු උම්මතුගේ සහාබින් නබස් අල්ලාහ් වනි කරාමයි තෆාල් කුරවාෆේ තාබින් නබස් වසායිරි ෆිරකිල් උම්මා අදි එහෙනි හං උම්මා ඉත්තහුගේ ජමා ඉත්තහුගේ බස් අල්ලාහ් වනි මි කරාමයි තෆාල් කොද්දවාෆේ වහිය මවජූදතුන් ෆීහා ඉලා යෝමිල් කියාමා මි ගියාමෙ දුවහා හමයන් මිකන් ඔන්නානේ සවබකි ඔන්නානේ ෂර්තකි ඒ වලීවරියකවෝ වලීවරියක් ගයින් මච්චනුන අල්ලාහ් ෆාලෙන්න කුරවාන කරාමාතේ වලීවරින්න කීක බයගන් දෙනගන්න ජේනි වලීවරින්න කී ෆුරිහම ගොතුක අල්ලාහ් තක්වා වරියේ තිබි වේ කලුන් ඒත් වලීවරින්න කී සහාබින් ගයින් මච්ච බය සහාබි වේ කලුන් ගන්න මච්ච දෙම්මේ ෆාලෙන් බයම් වේදී උමරුගේ ෆානුගේ අයිපොල මච්චන් අල්ලාහ් ෆාල කුරවි කරාමායි අබු බකරුගේ ෆානුගේ අයිපොල මච්ච ෆාල කුරවි බය කරාමායි ඛාලිද් බින් වලීදු සහරෝ හිට්ටේ කදී ෆානකේ කුන් අසරෙන් නුකුර නුකුරි අසරෙන් නුකුරි සාද් බ්න අබි වක්කාස් එයි එකරිෆාන් මදියනා කුර විහඟුරාමයක මදියනා කුර විහඟුරාමයක මදියනා වඩාගෙන නැවිරෝ එතන මදියනා කන්නේ වාසිලිය වේකන් යොති බොඩ කෝර ෆුරාත කෝර යොති එතන් හොරස් කරන් ඔය බුර්ජ යොති තලාලා ෆේ මි හොම් බුර්ජ ෆොඬ ෆොඬ කොල්ලා ෆේ කෝර හොරස් කර වේකන්නේ ෆතන් දන්න සහාබියකුනේ එකරිෆාන් කෝරා මුඛාතබ කරව වාහක දෙක්කේ කෝරා ekore hore Allah ga amru furhe kal yeste timan namen nake sallallahu amru kuraba ba yakime rasulage sahabin ne Allah ga mujahidun ne harb naki harb nakam madian fatah kurang ere kan nete kale horas ko fanoni harb ere niyemi harb nak gellu di fi Allah ga darat ga dawa qur'ana idalwe fahatun anna lashkara huri ya lashkara di fun kor ga bor kandek kala koreng ei astad do elafe di bismi ka ge bes gellu me nuwe nila kor nila kor ki ko me harak e faharu hutte kore එමිහුන්දන් එමිහුන්ග බුදු දිනක මිරන්න මාරි ඉරුගමි හැදි ගොතා එමිහුන් බස් මිහදා ගොතා කි අංගින කොෆත්තනේ තන කොම්මේ හරක් එමිහුන් කියවා කියවෙජ්ජ කියවා දැන් ඒ කෝර හිඟා ගන්නනේ කොම්මේ කොට වියස් දැන් මිසාල් ක සවාලෝ ෆෙරි දාන එහෙම අංගින කොෆත්තිම කීවගෙන් තෝ කීවගෙන් හේ හිඟනේ එයි බස් මිහුන්ගේ අකීදා නුබෑවම ලිබේ බාරෙන් එයි ඉම්තිහාන ඉම්තිහානෙන් එයි එමිහුන්ගේ ෆෙත්තිම හිඟා ගන්නනේ හැම එකක් කුරි ජමානක ඔයි බය රවාජි තම්මේ කඬ මච්චන් අර කඬ මෙතන් අර ගදවීම ගුරුවතු ලෑන් ගුරුවතුන් දිමාවා මීහක් කඬෆත්තනි සෙත්තිම කඬ මඩුවේ මේ ෂයිතානේ බය නුබ අකීදාතන් එකම කොය අකීදාතකයි ගොතන් අල්ලාහ කන් තක්කොත් දෙව්වා ඒ මේ ඉස්තකම දී තුරන් නුබ උමට්ටකා ඒගොතුම් ඒගොතම් මිස්රුග කන්තත් තක්රම මිදනිය උමර් ගෆාන සමානුග මිස්රු ෆතහවි ෆතහවි තන උමර් ගෆාන ශක්වා අයි මිහින් එබවේ කොම් මෙ ෆහර කොම් මෙ හරකුන් ඉලකෝරු කුට්ටිගෙන් බය බය මිහුන්නම් එතක් ගෙල්ලුම එබවේ එහෙන් වොම මිස්තකම් කුරාකම කීමේ කුරීමේ මේ කෝර හිඟාමි ගන්න කොම්මේ හරකු රහුන් සුවන් අංහින් කුජ්ජකේ මදුවගෙන් එදන් එවස් කුරාකන ද මරුවගෙන් එදන් උමර් ගෆාන් සිටි ලියු විකෝරා من عمر بن الخطاب أمير المؤمنين إلى بحر النيل أمير المؤمنين عمر غفان وكيبا نيل كورا සිටිරියෙන්නේ ඒකද ඒක ඒකෝර මොහාතබ් කරබැයි ඒක සිකේ ෆනවාග දක්වා ෆූරි තමන්නකි ඛලීෆතුල් මුස්ලිමීන මුස්ලිමුගේ අමීර තමන්නකි මුස්ලිමුගේ රියාකම බෙලෙට්ටම හවාලව හුරිමියා තමන්නයි අල්ලාහගේ අමර කන්තත් තක්කුරාමී හකීමේ ඛලියකි සල්ලාහගේ අමරත් තා මහලුවකි අල්ලාහගේ මියදුම් ෆරකින් හිඟම් ෆරාර අමර කරබි ඛලීෆාගේ හැසියතුන් තිබන්න ඛලියන් අමර කරමේ හිඟම් හිඟුම මියදුම් සුරවරිගේ අමර කරබි විදාලවේ මියාහරු කෝර හුට්ටුනීම යංහින් කුජ්ජාය ෆත්තා තනම් මි සිටී ෆත්තාඩාශ එතන ෆත්තාඩි සිටී ඒ ඒ දුව හුස්සුර ෆෙරගෙන් කෝරු හිඟම් ෆෙරි ඒගේ ෆාකුන් කෝරන්වන් හුට්ටේ කරාමයි කරාමයි තන් අදි හැම ඉෆදන් අල්ලාහ් සුබ්හානහු තාලා ඉබ්හුරි මි උම්මතුගේ බය තාබි බේකලුන් සහාබින් කන්නේ නොතාබි බේකලුන් නබ්ස් කරාමයි ෆාල කුරබ්බාෆා Rasulullah SAW hadis lukura bafave timan kali fana ku ummatun faal wagen annane Ibrahim ke fana de tere kan takkura bunu wata kan takkura wena mihe en emiha ku tiba mi hunga miha ka baddal wejjia ene kiben heu duwaen e dere Allah ijaba ko debane denge miha ku faalawi yamanu ಯಮನಂ ಫಾಳವಿ ಅಬು ಮುಸ್ಲಿಂ ಖೌಲಾನಿ ಕಿಯಾಬೆ ಕಲೆ ಎವಗುತು ಯಮನಂ ದಗುವರಿಯಕು ಫಾಳವೆ ಹುರಿ ನಬಿ ಕಮದ್ದವಾ ಕುರಿ ಅಬುಲ್ ಅಸ್ವದುಲ್ ಅನ್ಸಿ ಕಿಯಾಮಿ ಹೆ ಏನ ಅಬು ಮುಸ್ಲಿಂ ಖೌಲಾನಿ ಹಾಜಿರ್ ಕೊಫಮಿ ಬುನನಿ ತಿವನ್ನೆ ಕಿ ನಬಿಯಕ್ಕ ಮಂಗೆ ಕಿವಾಶ ಇಂದು ಅಬು ಮುಸ್ಲಿಂ ಖೌಲಾನಿ ವಿದಾಳವನಿ ಖಲಿಯ ಕಿ ದಗುವರಿಯಕ್ಕ ಮತ್ತಿವನ್ನ ಹೆ ಕಿವಾಮಿ ಇಂದು ಏನ ಅಮರ್ ಕುರನಿ ಏನ ತಬಾಯಿ ಮೀ ಹುನ್ನ ಅಲಿಫಾಂಗಡಿಜ್ಜ ಅಬು ಮುಸ್ಲಿಂ ಖೌಲಾನಿ ಅಂದಾಲಿಮ ಅಲಿಫಾನ್ ದಿರೆ ದಿರೆ ಹುಟ್ಟ egotan alifangana jaha kalifan illaluni e alifangano kalifan kuma wadagannabi vis gellumen wes salamatu te kalifan wadagannabi umrayaka umrayn umar ge fana khalifa kamuga umar ge fana khalifa kamuga umar ge fana baddale wadagati umrayn tawaf quran hunnani ko abu muslim khawlan ya abu muslim khawlan ka ingi wadagan kalifan gos kalifan ge nikkur fulabos tevva bidalwani abu muslim hayy edenni ayke denne timannan heodu ay koddewa rasulullah sallallahu alaihi wasallam tegotan hadis bukurava fa ena baddalu jamiha ko ena kiben heodu en hoduma ena dannawni timanna he kalifana duwa koddevam vi kalifana ki khalifatul muslimin صحابي رسول الله صلى الله عليه وسلم إذا لم يقتل رسول الله سمعت يسوق ربع فوت هم يفدعن يراوغه النبي ويس القرني ويس فد تقوى بيكله ekale fan damuna maadu kuram damuna maadu e furtama sharte damuna maada kiye e wali veri egge ujja sharte ekale fan damuna maadu kuram damuna maadu kum adi wadagen allah tasbih vidalwan fatta wairuga ekale fana ekko wahagen wagas kahagessa farbadata tasbih vidalwa adu ekale fana i wadagen Allah be Qur'an ko michi tasbih kiyana ඒක නිසා දමන මාතු කරව දමන මාතු කරන ආදී වැඩයන් අල්ලාහ් තස්බීහ විදාලවන් ෆට්ට වායරුග එකලේක ෆානා එක්කෝ වහයගම් වාගස්කහා ගෙස්සා ෆර්බදත තස්බීහ විදාලව අඩ එකලේ ෆානා ඊ වැඩයන් එළම්බෝ වේ ගුරුආනක මිච්චි තස්බීහ කියානකම බයන් කො එකමකෝ නිහුනක නීවේත අඩ එකලේ ෆාවනේ අස්සවෑෆා එකලේ ෆානවනේ අස්සවෑෆා එතකේ තස්බීහ කියා අඩෝ السلام ربنا الله سبحانه وتعالى بوري ورقنا ميهنا قطع كرامات فعل قرب فدي خاصة كو جهاد كو ميدان كو الله فعل قرب ورقنا كرامات تنگ اي جهاد كو ميدان كو مجاهدون كو فاتلة ثابت قد دب متكا اي مقام كو اهم فين الله جنا جهاد كو ميدان كو ورقنا كرامات فعل قرب ميهار بس صححان قرامات كوجي الله فعل قرب ميهار بس ما افدا كرامات يعني ورنا ميجي فرق قران جهنه කරාමායත්තමි ෂයතානාග වලිවරමි ෆාලපුරා සිහුරුග ජරියමි ෆාලපුරා කන්තත්තක අස්ලු කරාමාතා දෙනගන්නන් ජේන බයිමිහුම් <coughs> අල්ගොණමි දිවි රාජ්‍යක වලිවරෙන් ගොතුක බලයාපුරු එෆදමිහුම් සිහුරු හදාමිහුම් ෆණ්ඩිත හදාමිහුම් සුන්නත වස්තබනුවාමිහුම් අදී මිහුම්ගේ සීරත බලාරුගේ මිහුම් කොෆහුරි හැම මුඩු ධර්ම බකන්තත්ත ෆාහිෂමල්ත ෆාහිෂමල්ත ජිනේ ෆද අමල්ත කුරාමිහුම් මිහුන්නකි දැන් කියනගේ මීහුගේ මච්චන් අල්ලාහ් ෆාල කුර්ආනි කරාමාත් ජිනේෆත අමල්ත කුර්ආනි ඒ මීහුගේ සීරතුගේ බොහොරි මීහුගම තාව ගී ගී වාහකතන් ඒ බොහොරි බයන් කොෆා වලි වෙරන්නේ කියයින් උළුන මීහුන් කුර්ආන බයකන්ත සාහි සමල්ත කුර්ආ වාහකය ඒකයන් තේ බොහොරි බයන් අද මිහයි සාමෙද කුරුකොල්ල අනේ සවාලෙන් ඔබ බේෆලා කුසවාල කුරුසයිදකම් මම කුරා ගන්න ජීහනයක් සබව කී ඒ කුරුසයිද කුරන් ජීහවර කනන්නේ හොඳෙන් ඒනා ෆෙන්න ඥායේ ඒකම කෝයේ ඒගේ වහකේ කි අනේ කොම්හෙන් කුරුසයිද කුරා ගන්න ජීහන ගුරුවාන් කෝ සූරයි දුවගේ සූරයි දුවගෙන නුජීහන කොම්හෙන් කුරා කද්දෙන් ඒනා හින් හමනු ජීහන කොල්ලිස් මස්සරෙන්නේ කොල්ලිස් මස්සරෙන්නේ ඒ ශාවකී සූරෙන් නුකුනස් නමාත් සොහ ඒ ගුරුවානුගේ ෆාතිහා සූරෙන් හිමෙන ගුරුවානුගේ තෙරේ ෆාතිහා සූරතුන් දෙබ ෆුරිහම වානකම බ ඉංග්‍රීසි වරන් විදාල පාහේ ෆාතිහායි ඒ බෑවස් එනුකියෙජ්ජ මීහායන් ඒ බෑ ෆුද්දාල දෙ නේද ඒ ගොතම වාහකේ කියන ඉතින් ගස්තක මිහදු කොල්ලාගෙන වාන නොකිය හඳාන්තික මිසාර කෙනා ඒකත සූරයි කියන් හඳාන්න තුන. හඳාන්තිකින් එනම් විසාර කරන මාදුරුනි මෙවලට කුන් හඳාම් වි හඳාම් විජය කුරසේ කුරන් ජේනතෝ ඒකනි කුරඤ්ඤාද මස්සලෙන්නේ කොල්ලියස් ඒකනි කුරඤ්ඤා. ඒකනි කුරඤ්ඤා මස්සලෙන්නේ කොල්ලියස් දෙන් ඒ නුනි කොම පුරාණ කන්නේ මිසාක ජමාත කුරා දැන් ජමාත කුරා කොම්මෙ ගොතෙවියස් එෆද කුත්තම් මාෆ වෙන්නේ. ජමාත කුරාර මහමුමුණක් කුරවේ එෆද කුත්ත ඉමාමිහා එක්ක කුරුමුග සවමු මාෆ වෙන්නේ. ಏನಾಗ ಉಳಿರಿ ಅಳ್ಕೊಂಬಗೆ আমি হার এগা বিভাগতা কি মানে হারাম ফলগা তি মাসসাদা জেনজি হেফাওতি মাহকুরি সরাইস আর মক্কা মদিনা হারাম ফলগা সে করে তাবিহি এতাং কামা কো দে ইমাম কুরআন বিহাই কোফে কা কোফে বিমা দে হারান হেমিয়ে එතා උස්තාදක සවාල් කොග්ගෙන් මිනුන් ජවාබෙන් නුදේන කොම්මෙ උස්තාදව ජවාබ දේනී මාමි හමයි මුරදීම ඒති මාමි මාන කිවිහි කොග්ගෙන් එකමක එමිහුන් මි ජවාබ මි දෙනී එහෙන් ගොතක හිතු ඉන්න ජවාබෙන් නොවන්නෝ ඒති දැන් එගේ එයි අනේ අරගොනම බෙලීම දෙන් එතා උස්තාද මස්කන්තක් කුරාගෝ එතා හම උස්තාද ප්‍රශ්න හුරේවි හි කුරන් දෙන්න හම අරෙක් කොෆ්ෆ දන්නේ මින් දත දිහේ කොෆ්ෆා ඒකට ජවාබු දෙන එකම කෙගොතා දැන් කොම්මයාගස් දැන් එහෙන් හදීසයනි දැන් මිදිත් කොම්මෙන් තාවීල කොම් අමුරාකත් දැන් හදාන කමන්නේ ඒගොතන් එනේ ශානව ජමාතෝ කොෆා තරාවිස් නමාද ඉමාමිහා කොක්කො ඉමාමිහා එම් කරන් දැන් එන ඒ කෙක්කොගෙන් ඒ ඉමාමිහා කොම් හරකයිතර වෙජ්ජියා මුලරේ කොම් හලකොම් කුරුකම්ගේ සවාබ දිවේ දැන් ඒටි අමුරාන කියන්නේ මිසහරකත් දැන් ගොයිගුන් හදාක ඒටි ගොතබ්බන්නේ ආ นะอุมารกฟานุเอ๊ะอ่า ඒ හදෑපොයින් එච්ච එකේ මෙයාරොය ෆාහුෆනරෑග ඒ ගොතකව සාවිත අස්සා ඔබේ කළේ කිබයින් වෙසාවිතනවා කම මම ශෞකාන යති එලියු වෑවා තම්ලම් මොග වකි දුවස් වරකක් ගුණෝතු ඒ එක් ගොතකවස් ඉමාමු වෙරි බේකනෝ කිබයින් වෙසාවිතවා කමන්නවා ඒකී ඒ ගොතන් හදාගෙන කුරුම සවෆනරාය ගුණෝතු විතුරි ගාබතු වස් කුරම් ගුණෝතු දැන් උමරක ෆාන ගුණෝත කියා ෆේසා විතු අච්චන හදා ෆරිච්චි ඒ හැම මිසලව අත්තක් ගොතන් හදා ෆරිච්චි සලාතුන් නාරියා තුන්ජීනා නාරියා නෝරියා මේ මේ චිතම් මෙහම හදා ෆරිච්චි මිහුන් අමිල්ලය හදා ෆරිච්චම ඒ ගොත උමරක ෆානගේ ගුණෝත කියා ෆම හෙදි ෆෝයින් එච්චෙන් එයි සාබිතු වයිච්චන් නෝයි කියේ ಯಾರುದೆಂಗ್ ಆಮಿಲ್ಲ ಗೋಂಗೆ ಮಿಹ ಬಸಿಫ್ತಿ ಯಾರು ಪುರಂ ಫೆಶಿ ಎಂತ ಯಾರು ಕುರಿಗೆ ಕಾಲಿ ಬಸ್ ಕಮೆನ್ನು ಕುರವೆ ಮಿ ಯಾರು ಯಕ್ಕುರವೆ ಏ ಏಗೆಂದ ಲೀಲ್ ಕುರನಿ ಕೊಂಕ ಏಗೆಂದ ಲೀಲ್ ಕುರ ಎಚ್ಚ ಬಸ ಬಯ ವಾಂಜಿ ಏನತ ಮಿ ಯಾರು ಬದಲು ಗೆನವೆ ಬೆ ಮಿ ಹುನ್ನ ಬಸ್ ಕೀವೆ ಬದಲು ಗೆನ್ನ ವಿಯ මෙහර ඒ මිසාලක ෆතිස් නමාද ගුණෝතුක අල්ලාහ්ම හතිනා ෆීමන් හදයිතා එහෙම කියා ගොතන් ඔති කුරීග හම සීදා ඒ ඒ ගුණෝතුකම අදිම සහබ ගෝතියසේ දැන් කීවෙහෙ මිහාර එය බදලු ගෙනෙවෙන් විය මිහොන්න ඒක මානය කීති මාමිල අලකමක බදලෙන්නු ගෙනෙවෙන් ආයි අලකම කිතව කීෆිච්ච තව කීෆිගේ මානය කියකන් එවස් කහල බදලෙන් අමිල ෆරකුන් ගෙනෙවි ගෙන්නවා හගීගතු එකන් ඒ කොම්මෙන් කුරංජේ කම කමක වෙජ්ජ කය බදලු ගෙනෙවි ගෙන්නවා එහෙන් වීම <coughs> දැන් මිසාලක <coughs> මොහම්මද් ජමීල් එම් ෆහුන් ලිව්වා ෆයි ලිව්වම බලයන් කුරානි කමක වෙජ්ජියා ඒ ජහන හුට්ටා ඉස්ලාම් මොහම්මද් ජමීල් විදාල ෆින අල්ලාහුම හදිනා ෆීමන් හදේ එම් සීරතේ තමවගා කුනූතු ලිව්වා විදාල වනි මි කලිම ෆුරුතා කි කණ්ඩයිඩිගෙන් ෆතිස්නමාදව ගුණෝතව කීම රසූලා ගරිහම් වාර්දුවෙන් අයසවා කලිම ෆුරුතා කෙන්නෝ නෙවේ මොහම්මද් ජමීල් ලිව්වා දැන් මිසාරක ඒකෙන් අනකති කුරඤ්ඤා මොහම්මද් ජමීල් විදාල සොහරු හුරියා ගොතක සදා emme fahun islah ko for islah takavves jehena bona bakia man tirkan ada fahun islah takavves kofferi talim diana ge babar masrata islah kofferi fahun en itchakavves balal bennei දැන් ෆතිස් නමාදු කොම්ම ගොතව්‍යස් ඒ ගොතක් ගුණෝතු කියුන් ඒ එක් ගොතකව්‍යස් සාබිත වාකමෙන්නෝ යදි කොම්මෙදු වාක්‍යයක ගුරුවා කියවියකස් රසූලාගේ සොලවායත්තන්ගේ තා කියවියකස් అది කොම්බ මායික්කම කිතන් මායික්කම ගැන මොකද එහෙන් අයින්න ගැහුරා කිය එතාග රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දායිමි ගොතක පරිසමාද ගුණුතු කිය විකන් සාවිතන්නෝ එහෙම දැන් කිතන් මෙ දුආය කියක සම එත්තා කුජේ කොම්බ දුආතක කියවස් එත්තා හු ෆාතිස්නමාද ખાසකෝ කියවිය අදි ගුණුතුන් නාසිලා වස්නු කියන ෆාතිස්නමාද ખાසකෝ කියගෙන නෝවාන අම සීදා ෆාතිස්නමාද කියාගොත එහෙන් නමාද කනෝ කියාගොත එහෙම කියාගෙන නෝවාන صلى الله عليه وسلم بلغ نيدان إيه، إيه، إيه، سنة خلاف سنة خلاف جاءت ايه මහරෝවසා දැන් මිසාල කේනගේ නමාදු ගබුලෙන්න කරවන් ඒ දෙන්න ගබුණ වෙන වෙස්මියා ඒ අල්ලාහ් කම එකමුග ගුණ වේනි හැම එකනි ආම්මු කවා ඉදු කොම්ම මියා කරස් මොනමුගේ ඉඛතියාර මානේ කි ඉඛලාස් තරකම නතිජ කොම්ම අමල රද්දු රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නතා දිමාන වෙජ්ජ කොම්ම අමල රද්දු එහෙම මොන වේ ඒක වාදික දශ එකමක මියනි මීහාගේ අලකං ගබුලෙන්න වානේ අල්ලාහ් ගබුලෙන්න කරන් එහෙනෙ බස් මියා කන්න මොන වේ එයි අල්ලාහගේ කම අද රසූලාගේ කම ඉතුරු එබ්බස් ෆරාතකන් අල්ලාහගේ මුද්දේ දෙවැතෙන්නේ ආම කවායිද බයන කුරානේ කොම්මෙ ගොතෙවියස් ඒ ගොතක් කන්ත කුන් සුන්නත ඛිලාෆ දෙම් මිසාගම යක්සවල් කුරාන් වෙද්දී නමාදු කපුල් කුර වෙන්නේ හෙයිය එහෙනෙත් දෙන්න ඕපුන වෙන සුන්නත ඛිලාෆ මිහාගේ හිතුක එතන් කොළො බෑන්දන ජෙන බිරු පොඩේ වාගේ කියන නමාදු කපුල් නුකුර මොන්දෝ ඒ ගොතන් හිතුක බෑන්දන ජෙන අවබෝධය නිකන් අරවකමට අවලම්බන පිරාමිඩ් අවලම්බනේ එක්ටිවා जो डेवलपमेंट की लागू नहीं हो रही है उनको जाती उसके वजह से उसके को पंजीन हमारा ආමිහාර නමාදු එමිහාගේ ෆාතුග සොහ නුවානකමුගේ එවස් දලීලෙන් නෙයි එපදයිමා වාගේ නමාද සොහ නුවාවරුගේ කමෙන් නුයි එනගේ ෆාතුග ಯಾರು ನಮಾಜ್ ಸೊಹಾನುಮಾನಕ ಮಹಿಲ್ವನ್ ಬಯಾನ್ ಕೊರಬ್ಬ ಫೂರಿ ಕಾಫರ್ವಾ ಬಿದುವ ಹದಾಮಿ ಫಾತುರ ඒක මානේ කි නමාද සාරක තින් රකෝ එක්කෝන් ජේතන් තාංග හතර රකෝ එන රකෝ කෝන් ජේතන කෝ දෙරකෝ ඒක උතක් කුරාමි හක පාතක නමාද සොක්කනවා දෙමිසාක මිර මස හොක්තෝගේ මිහුගේ මිහු හර කයිත්තන් හරි හැම හිගොයි ගොත එමිස් මිහුගේ පාතක නමාද සොක්කනවා නකේ එවසිල් මරියකු ඉදාලෙන් වේ එබ්බසිලිමරක විදානවා. දැන් හුරින් යාගේ අකීදා කණ්ඩායලගෙන් ඒ ගෙඤ්ඤා මිසාලක එනගේ අකීදා කුෆුරුගේ අකීදාන් හුරි මිසාලක මියාන. ඒන මිසාලකන් ඒති අහයගෙන නුන ෆාල කුරි ෆාල කුෆි කුෆුරුගේ අකීදාන් හුරි කෙනගේ ෆාතකුන් වන් සොක්කන් නමාද. දැන් ඔති මිසාක සිවුරු ආදාමියකන් කණ්ඩායලගෙන් එගේ මී එගේ එන සිවුරු ආදාකන් එමෙජනගේ ෆාතකුන් නමාද සොක්හය නුවා සිවුරු. අමතන මේ තුරුමි ෆණ්ඩිතන සිවුරු සිවුරු පණ්ඩිත ආදී කුඩකම හෙදියක සේනක පාදකන මාසෝහව නර ඒක සිහුරු සිහුර කීයි ෂයිතන බේන කොක්කේ මෙහුන ගෙල්ලුම් දෙච්චි දෙම ෆිරින්දුරු කුරුමා කාලෙච්චි ඒ කියන්නේ සිහුරු ෆාලු බෙලුමා අයිබ් බෙලුමා ඒ කාල එක ඒ බවතු කන්ත කුරාමීහු ඒ ෆාතකුන මාද සොහය නුවා එගෙන්ඥා එකන් කුරාක එගෙන්ඥා කා ඒ ගොතම් හුරි මීහාගේ සරක අකීදා ෆාලන් වේනා බය මිහුම් යගින්කමාත් කරන් නොම් මිහුම් පුනේ බමි කහල මිකහල ඒ ගොත ශක්කෙග්ග සවබුම් මිහෙග්ග ෆාතුම් ගේ නමාදු කුරුම් දු කොල්ලු මෙන්නේ ශක්කෙග්ග මච්ච බිනා නේද ඒ ඒකන්ත ෆිදාදානි හැම යගින් වීම ඒක මානක මීහාගේ දීනුගේ වලා ඒ කියන්නේ දීනුගේ වලා එකම් ಫಿಲಾಗೆಂದಾನಿ ಯಗೀನ್ ಕಮೆಗ್ಗೆ ಮಚ್ಚಬ್ಬಿನ ಹೇಗೆ ಮಾನೆಕಿ ಮಿಹಾ ದೀನುಂ ಬೇರು ಕುರುಮಾ ಬಿದುವ ವೇರು ಕುರುಮಾ ಫಾಸಿಯೆಗೆ ಗೊತುಗ ಹೆದುಮಾ ಮಿಕಂತತ್ತ ಶಕ್ಯೆಗ್ಗೆ ಮಚ್ಚಬ್ಬಿನ ಕೊರೆ ಏನ್ ಎವ್ವೆಸ್ ನಾಮೆನ್ ನಾನ್ನಾನೆ ನಗ ಮಚ್ಚ ಕಾಫರೆಗ್ಗೆ ನಾಂ ಫಾಸಿಯೆಗ್ಗೆ ನಾ ಬಿದುವ ವೇರಿಯೆಗ್ಗೆ ನಾಂ ನಾನ್ನಾನೆ ಶಕ್ಯೆಗ್ಗೆ ಮಚ್ಚ ಬಿನಾ ಕೊರೆ අද හැම එපදෑන් ඒ බොහොර බොඩ තහගියෝගේ ඉල්මරින් විදාලා වෙෆා කුෆරුගේ අමල් කුරා හැම කොම්බේ මී හකීකා අෆර වෙස් නෝනේ අදි ಬಿದುವವೆರಿ ಅಮಲೆ ಕುರಾಹಮ ಕೊಮ್ಮೆ ಮೀ ಹಕಿ ಬಿದುವವೆರಿ ಎವ್ವೆಸ್ ನೂನೆ ಏತಿ ಬಲಂಜಿಹೆನ ಏನ ಎ ಅಮಲು ಕುರಿ ಕಿಹಿನೆತ್ ವೆಗೆಂತೋ එන එඟි හුරගෙන්තෝ එන එගේතෝ එ මස්සලෑග හොකුම් ඇහුරියච බදෑප මියෙක්ග මච්චන් හොකුම සන්නානි වරබ්බොඩ මස්සලේ අබ්බොඩ මස්සලේ මස්සලේ දැන් මාවතේ විලතක් एकच टीमवर एका अगोदर संपादनाचा आपला आम्ही नावमध्ये कुतब डायवर करता त्याच्या पण कुतब धर्मीचं नाव आपण धार्मिक दक्षिणाने දැන් එහෙම ඒ රකට උපකාරයක් ඔහු එහෙන් කියන පුණාන මීහුන් රොස්සන් කුරාච්චන් වලකම කියන එගේ රබ්බදල් කුරංජය යාර මීගේ මේ පොඩ මස්සලේ කී තිමා එඟුම ෆහුග දෙන් ඒති බදල් නොකොෆියා එන එහෙරි වකි ගොතකත් තාස්සුවේගේ ඒරංගේ දී බාතිල කඩ එලිගෙන් ඒ එංගුම ෆහුගේ ඇති බදල් නොකේ ඒ සුන්නේ මීහාන් හම එංගේ ඉරන් යක් බදල් බදල් වෙන්නන් ජේ මීහා බදල් කොල්ලන් ජේ නේ නුකෝ ෆින ෆාෆෙර වේසා නුකෝ ෆිය ෆාෆෙර ඒරම් සුන්නතෝ කොල ෆන්ජේ කම මන ඒරා එනා කන්නු කියන අහලු සුන්නාගේ මීහකේ සුන්නෙන් එංගුම ෆහුව එයා තෙම් මිසාලක ඉදදාන මජබූරි හාලතෙම් මිසාලක ඒ හාලෙබ්බලන් ජේන කියා වර්ගේ මජබූරි තම මිසාලක නුතු මීගෙන් එබ ෆෙනේ මී හොන ඒගුණේ බදල කොල්ලා තම සේන තලා මරාතලන්නු ෆෙනේ මියකු තලානු මරාය අද මියකු එච්චි තකේ වෙස් දෙපාරක මියකු නුදන්න මියකු එච්චි කෙබුන පාන ඒ රසූලා අද මකියාවර කච්චි කියාවුදු ඒ දෙල්ලෝ රසූලා අල්ලාහ් ගේ හදරතුම් වඩාගෙන ඒ ෆුරිහම බාරා මුජිසාත හුරියාචක ඒක එම් සකම් නිහෙකෙදුනුම් මදාමතු වෙච්චෙන්න පුනා කොටක දීනියෙ වෙස් කමන්න පුරවන්නේ പുറത്തമ അലദ്ദീനിക്കമെ ഫതറൻ ഞാൻ തഫാത്ത് മുഹാനുഗിന മുസീബ എത്തൻ അണ്ണാനെ മലാമ എത്തൻ അണ്ണാനെ ഹെമ്പെൻ തഗുറുവാണ് ഗതി വലാ യഖാഫൂന ലൗമത ലായി എമിഹും അല്ലാഹുഗ മൗഗമ സൈഖുറമുദാർ മലാമ ഖുറാമി ഹെഗ്ഗ മലാമത കമിഹും ബിരന്നു ഗണ്ണാനെ මලාම කුරාණක බෙන්ගේ හැම කුරාණක ආයත්තක එම මේ මලාමා මිසක මීහකු එච්චකේ මුණ දාන ඇතිවේ එකම් බදලන කුරාන් එඟුණීමවස් ඒ ඊරුම් අබු අබු තෝලිබුගේ හාලත වෙට්ටිගෙන් දාන එහෙනම් ඒ වරබ්බොඩ කෙස්සෙන් ඒ ෂයිතානා ජහස් වරබ්බොඩ මලියෙන් ඒ ඒ හාලතුක මීහා දැන් කොයි දුණු කුරු ඒ රහුගේ මීහ මුස්කුල යරි බුණ දා නැච්චක එමේ හුන් තිමන්නගේ තිමන්න ඉහිතරාම දෙන්න කුරාන හකීගතුක ඉහිතරාම දිවෙෆය හොරි ඒ වරබොඩ නිකම් මිතල රහුගේ මී උළුණු ඒ රුගේ මී උළුණු මීහුන් හම එගුමා එහුව එකන්ත බදල කොග්ගෙන් මි සුන්නත එකුතන් උළුන්නම හම යගීන බස් කුරිය වරබොඩන් හිතරාම ලිපුනිස් කුරිය වරබොඩ ඉහිතරාම කල්ලාහ දෙවාච්චා එකම් ෆෙන්නන් එබ හරි රාජ්‍යතරේක බයිරරරුග හම මුස්කුලින් ඒරුග නුගාකොන් ඒරුග ඛුරාෆිකන් තත්තහුග ඉස්කොන් උලුන මීහුන් ෆහම සුන්න එංගිගෙන් සුන්නත තබ අයම මා පොඩන් හිතරාම හොනල්ලිබේ මා පොඩන් මීහුන් හිතරාම කුරේ ඒරා ඒරමා පුරන් හිතනම් කුරාන එකමක හගීගතුගේ සුන්නෙන් එගුම ෆහුගවස් එයා ඉදි කුලන් හිෆා කුරාෆි කන්දත ගොරජක දිනෙන් නුලි වෙන මිහගේ හිතරා දැන් දානි දුව හෙද්දුවාක මිහා නිකමැති වෙගෙන් බොසෙන් මෙ ෆහු එවස් මිහක හිතරම් නුකුරා තං අන්නාන කුනි කුල කවරම් බස් දර දරජය වෙට්ටිකෙන් දාන මෙර ඔලොම නේ කාල මන්දර බෆෙනේ කාම මිහුගේ එම්මෙ පොඩන් හිතරම් ලිවි සතිවි මිහුන් එමි හුසුන්නත තබානුම් ගසවුගේ මිහුගේ හිතරම් ගෙන් දිගෙන් දියතා ෆෙනිච්චෙන් යා එකම මීහුන් ඉක්ුණන සතිමන්නගේ තරම් ගෙල්ලිකෙන් දානෙ ගොතන් හැදී. ඒ ෂයිතන විශ්නා දෙච්ච කි. කඩේ දෙන්නු වුණාර නම නම එහෙන් ගුණෆියා කි හැ බඩක් කඩේ ෆති හැවෙගෙන් දානෙ. ඒ විශ්නා ඒ විශ්නු විශ්නා දෙ. කඩේ තීරි මීහුන්ග ගාතුක මි ගොත ෆතවා දීෆා මි ගොත මස්ස තබ්බුන දීෆා. දෙන් කලේ ති බදල කොෆියා කි හැ මියක්. සුබහාල්ලා මිහුන මිහු කුරා කදරව බහරු බොඩුව එකමක සාම තවාදවරුක සාම විසාරක මිහ ෆෝන කොෆම් ගුනේ මිහක බයන් කොති මස්සරෙන් අලුම් ෆෝන කොෆේ බොනි ඒගොත කන්නු නේ මස්සරේ මිහෙන්න එතිමන්න නුබය කොරේ බුන දෙවුනේ කුරීක ඒනම් මිහුන් කුරි ඉස්සෙන් කුරිය වර ඉතුරු වෙගෙන් ගොස් ෆේ බහර හෙජ්ජ අදි මිහුන් ඉතුරු සුවාලේ නා කුරා සබ කියන නුබය කොන්නු බුන දෙනකන් ඒගේ නුබය විජ්ජය යති ඉස්ලාම් කොත්ති ඉහිතරම් බොඩුවගෙන් දාකම හයිගත එකම මීහුන්න විස්නේ අනෙක් කොලසේ එනු බෑකෝ දෙම් බුණෙෆ දෙගේ තිස් දාහකුරන් හිෆෑෆියා සුබහාන්තෝ දෙම් මීහුන්ගේ මලාමයිත්තන් එන රද්දුවානකම නුවාන රද්ද එක් ගොතකවස් එඛලාස්තරකන් ඉතර කොෆි එනගේ එන ලිබේ ඉහිතරම් ඉතර බොඩුවගෙන් දාන ශක්කෙ වෙස්නේ නොනහිරිකෝ අදහා අදහා යුද්ධෝගේ බෙසිච්ච ෆරින් නුකුරු ගාන හ්ම් හැමකනි අනේ උදුහියන් ෆරික් කුළු මට්ටක ඒක දෙපන් එම්මෙ ෆුරතන් ෆරික් කුළු වෙච්ච කි උදුහියාමස් අද අදහා යුද්ධෝ උදුහියාමස් දැන් ඒ විහසවක කක්කෙක් කුංගේ ඉරහල්කම් නමාදම් ෆෑබෑගෙන් වගුතුන් හම නමාදම් ෆෑබෑන් කතිලාහනස් وقتهم المفروض ما كيفان فريق كل يوم عشان دعيه لازم إنه دعيه كيفان كان تكبر بيقول ඒරුග ඔසුලින්න ගොයින් එයි. නංගල ගොයින් එයි දැන් එමෙ එකට කන්තක් කොෆියා දැන් ඒරුග දැන් හුරි හැමෙන් උඳු හියාගතිලා. ඒරුග බකට්ටෙක් ගෙන ඉවරයි එමෙ ආදාගෙන ඉවර. දැන් කවුන් ඒ උඳු හියාමෙන් කතිලා දැන් මිහාර වර බොඩ වෙච්ච රත්තනවස්කන් හුරජ්ජ මීයක එක පුරේ. ආදෙන් පහසුවාලි. දතුරුවරයා ආමිහාරු තීවර බොඩු මස්සලෙන් ඉල්මරින් වාහක කොළොන්නුලාෆේ මස්සලේ ති මස්සලේ කියස් ඒජ දතුරුවරයා මිසක රහෙජ්ජ කායිම්ව හුන්නඤ්ඤා එන රංගලි ගේග එක හරි කොක්කුරුන්තෝ නුනිමිස් කිතං අවන්තෝ ඒක බොඩන් ෆයිත්තකබ්බල මිකමුග රංගල විස්නාෆියා බොඩ ෆාහක වනි හම් මිස් කිතං අවමේ මෙරා ඒ රාජ්‍ය නිරරහ බලෑ එනු ಹುರಿಬಾಯ್ತಂತ ಅಂಗಂ ಸಾರಕ ಬೋಡು ಮಸಕ್ಕತಕ ನಮಾದ ಜಮಾತ ದಿಂ ಬೋಡು ಮಸಕ್ಕತಕ ವಾಹಿಸಾಬತ ವಿಸ್ ಇಬಹಾರ್ එතන්තාම සාරක පුණ විධාන ගේක දතුරරියල්ලුයි කොද්දිනම කොතුම අල්ලාහ් දෙවෑ ෆේවා හුද්දායි එකම මිතාංග බංගේ කාඩෝ වයි මෙහෙරි මිස්කිල්ල ලෆෙන්න කෑර කෑර දෙම් මිසාර ගේක කොතක් කුරීම මීහාගේ ඊමාංකන් දබ්වේ දබ්බුමුක සවකව්වේ අගීගතක එකනි කුරීම ඒ ජමාතුක ಕುರಿಮ ಇನ್ನ ಇಮಾಂಕವೆನ್ ನಾದೆ ಕನಿ ಕುರಿಮ ಕಾಯ ඒකොත මිස්කිත්ත කෑරිකොන් හොරි දැන් මිසාක දෙන්වති මිසාලක එන එන වාජිබුවගෙන් මනි මෙන්දුන මාර්ග දෙරක්ව ශක්්‍ය වෙස්න දෙන් මිසාලක අනෙත් දෙරක්වන් එන සුන්නත ඒකොතු අල්ලාහ් ලි උබෑ දෙපා ඉතුරු වීත ඉතුරු මොහොත්ත ගෙල්ලුම එන්න දෙන් මිසාලක මීගේ ගෝස්වාන තංකොලකි එන නියයි ගෝසෙජ්ජියා ඒක මානේ කී තිවන්නාද අල්ලාහ් කොතල්ලුයි කොද්දෙව්වා පොතකස් තිමන්න නංගල මිහෙන්නේ එංගෙච්ච ඒගොත ඒ විෂ්ණුවකම් විෂ්ණාෆිය ඒගොයි ගෝස්වා එන්නම සල්ලෝ තිමන්න මේ හුද්ද දෙවෑ ෆෝතේ නංගලේ තිමන්න මස්සනේ දේ තිමන්න ඒකයි පියස් එන්න මේ බගුත් තිමන්න හින් හැම ජේරන් ගොතක් අන්තක් කොල්ලම මේ ඉස්සහම ගතරයක් ගොස් ජමාතක බෑවරේලු මේ ගොත වාහකේකි මේ බණියෙක් ගෝස් වෙජ්ජය තම ගෝස් වේදාන පාරෙක එංකෝ මේක දැන් ඉල්මරින් ගින වාහකට දක්වා ෆොර මිකොලා ජමාත තිුමේ බරඩේ නේද ඒගොත මොකීමේ ගොතුගා එහෙනම් මිසාලක රහකන් ඇස් නරිග්ග ගායංග හුරෙච්චියා එහෙනම් මිසාක තරද්දුදු වාතනෙක්ක ඒ තනෙක්ක අබතුණු හුරේ ඒ කහල හාලෙත්තක හාලෙත්ත හොගේන රංගලි හා ගස්රු ජමාකක් කොල්ල ඒ නෆසි හැවසානේ අකම් බේහකම් මානේ ගොස් තනෙක් කුයන්න කෑන් උලේ මිහා එහෙනම් උදකුවානේ කොම්බේ ෆාරුක් ජමාකත්තා ಏನ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಮಿಗಿಂದೆ ಕೊಳದ್ದೆ ಕೊಳ ಹಿಂಗ ಹಿಂಗ ಏಕ ಹಳೆ ಹಾರಿತ್ತ ಮುಗ ಅಂಗಳಿ ಗೊತ್ತದ್ದ ತೋರ ಇದಕ್ಕೆ ನಾವು ಅದು سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك